අරුන්දතේ කුරුකුල සූර්ය වෛද්‍යතුමිය ඇහෙනවද ස්වාමීන් වහන්සේ? ඔව් ඇහෙනවා. ගරු ස්වාමීන් වහන්සේ අවසරයි මම නේවාසික වෛද්‍යවරිය පුහුණු වෙන කාලේ කියන්නේ දැන් අපි වෛද්‍ය විද්‍යාලයෙන් අවුට් වෙලා අනිත් විශේෂඥ වෛද්‍යවරුන් යටතේ සේවය කළා ඊට පස්සේ අවුරුද්දේ මම කෑගල්ලේ වැඩ කරන කාලේ අපිට හිටිය ස්වාමීන් වහන්සේ හුඟක් දරුණු පිළිකාවක් උගුලේ හැදිලා ඒක සුව කරන්න බැරි තත්වයක රෝගී රෝගියෙක් ඒ දැන් ඒගේ රෝගියාට උගුරෙත් ශල්‍ය කර්මයක් කරලා විවෘත කරලා තිබුණා අපි ඒකට ට්‍රැකියොස්ටම් එකක් කියලා කියනවා. ඉතින් එතනිනුත් ගොඩාක් සෙම පිරීලා හරිම දුක් දුක්බර කියන්නේ මට ඒක විස්තර කරන්නත් අමාරුයි. යාට මොනවද ගිලින්නත් බෑ, කන්නත් බෑ, වතුර බින්දක් හරි වැටුණ ගමන්ම කැස්සක් එනවා. මොකද ඒව පෙනහළු වලට යන ස්වභාවයක් තිබුණා. ඉතින් මේ ස්වභාවය නිසාම හුඟක් දුක් දුප්පත් පවුලක මිනිසෙක්. ඉතින් ඒ නිසාම මම හිතන්නේ එයාගේ පවුලයත් එයාව වාට්ටුවටම දාලා තිබුණා. ඉතින් අපි තමයි මේ රෝගයව බලාගත්තේ. ඉතින් අපි හරි ලාබාලයි ඒ කාලේ. ඉතින් එතකොට මේ එක දවසක් මේ රෝගියා කණ්ණාඩිය කඩලා සිය දිවි නසා ගන්න තරමට පෙළඳුණා. පෙළඹුණා. ඒකත් බේරගත්තේ වාට්ටුවේ වැඩ කරන අය. දැන් අපි මෙහෙම කාලේ ගත කරනකොට ස්වාමීන් වහන්සේ අපේ මේ ආරෝග්‍ය ශාලාවට පිටරට පුහුණු වෙලා දැන් අපි ඉස්සෙල්ලාම වැඩ කරන්න ලැබෙන්නේ කොළඹ ආශ්‍රිත ප්‍රදේශ නෙවෙයි. ඉතින් ඒ විශේෂඥ වෛද්‍යතුමිය අපේ රෝහලට පැමිණිලා. ඉතින් ඒ කාලේ මං හිතන්නේ එංගලන්තේ හිම හුඟක් අර යූතනේසියා කියන්නේ ස්වාමීන් වහන්සේ ඒ කියන්නේ රෝගියෙකුට හුඟක්ම අන්ත දුක්වර තත්වයකට ආවහම ඒක වෛද්‍යවරුන් තීරණය කරනවා මේ රෝගියාගේ ජීවිතය මෙයාට මෙහෙම දිගට ගෙනියන එක හරිම අපහසුතාවයක් කියලා හුඟක් කාරුණිකව මානුෂිකව තමයි හිතන්නේ. ඉතින් අපිට දැන් අපි තමයි මේ ඕනේ දෙයක් ක්‍රියාවට නගවන්නේ අපි. මොකද දැන් රෑ මම රාත්‍රී ඩියුටි කරමින් ඉන්න වෙලාවට මේ රෝගියාට අර වෙනදටත් වැඩිය හුඟක් අමාරු වුණා. ඉතින් ඒතර මේ විශේෂඥ වෛද්‍යවරිය තමයි හිටියේ on duty. ඊට පස්සේ එතුමිය ඇවිල්ලා බලලා ඉතින් ඊට පස්සේ කිව්වා අපේ ඒ ප්‍රැක්ටිස් එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ මෝෆින් හුඟක් කුඩා මාත්‍රාවක් දුන්නහම ඒ රෝගීන් මේ වාගේ රෝගීන් ඊටාම සුවසේ ඒගොල්ලන්ගේ ජීවිතය නතර වෙනවා ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ හුඟක් සුවබරව. ඒගොල්ලන් නින්දට වගේ ගිහිලා හරි සතුටින් එක වෙන්නේ. ඉතින් දැන් ඒ ඒ තීරණය ගත්ත එතුමිය මොකද මම ඊටාම ලාබාල වෛද්‍යවරයෙක් මම තමයි රාත්‍රියේ වැඩ කරේ වාට්ටුවේ. ඉතින් මම තමයි දුන්නේ ඒක. ඉතින් ඒ අවස්ථාවේදී මම ලොකුවට මේක ප්‍රාණඝාතයක් කියලා පොඩ්ඩක්වත් හිතුන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. මොකද අපිටත් හරීම දුකයි මේ රෝගියා ගැන. ඉතින් මමත් හිතුවා දැන් මේක අපේ වෛද්‍ය විද්‍යාව අනුව මේ මෙතුමිය මට වැඩි හොඟා දන්න කෙනෙක්. ඉතින් එතුමිය දෙන නියෝගය කොහොමටත් අපි ඒක කරන්නත් ඕනේ. මම එච්චරකට ඉගෙනගෙන එච්චර එහෙම දැනුමක් තිබුණ කෙනෙකුත් නෙමෙයි. ඉතින් ඒක ඒ අවස්ථාවේ හුඟක් සානුකම්පිකව අනුකම්පවෙන් කරා ස්වාමීන් වහන්සේ. නමුත් පසු කාලවල දැන් ධර්මය වැඩි වැඩි වැඩියෙන් ඉගෙනගෙන වැඩි වැඩියෙන් දැන් මගේම ක්‍රියාකාරීත්වය ගැන මම මාපස්සට හැරිලා බලනකොට හරි මම දැන් වැඩියෙන් එක ගැන දන්නකොට මේක නිතර මතක් වෙනවා ස්වාමීන් වහන්සේ මේක මම කරේ ප්‍රාණඝාතයක් කරන අදහසකින් නෙවෙයි නමුත් අන්තිමට අන්තිමට වෙන්නේ ඒකනේ ස්වාමීන් වහන්සේ. කියන්නේ අපි මේ බෙහෙත දුන්න නිසායි ජීවිත ජීවිතය නතර වුණේ කියන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක ස්වාමීන් වහන්සේ කොහොමද ඒක ඔව් දැන් සමහරුන්ට Tamanගේ වෘත්තීය වශයෙන්ම ඉතින් ඔබඳු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න සිදු වෙන අවස්ථා එළඹෙනවා. දැන් ඔතන තමයි දැනුම සහ ප්‍රඥාවේ තියෙන වෙනස තියෙන්නේ. දැන් ඒ වෛද්‍යවරිය හොඳට වෛද්‍ය විෂය පිළිබඳව දන්නා කෙනෙක්. දන්නා කෙනෙක් නිසා ඒ වෛද්‍ය ක්ෂේත්‍රය තුල ඇති කරගෙන තියෙන සදාචාර සම්පන්න සම්මුතියක් තමයි අර වගේ රෝගියෙක් දුක් විඳින්න දෙන්නේ නැතුව අහෝසි කරන එක යෝග්‍යයි කියන එක. ඒක ඒගොල්ලන්ගේ සම්මුතියක් වුණාට ඒක ලෝක ධර්මය නෙවෙයි. ලෝක ධර්මයේ වෙනයි ලෝක සම්මුතිය වෙනයි. දැන් තිම්පව් සිද්ධ වෙන්නේ ලෝක ධර්මයට අනුව කියන්නේ හේතුඵල ක්‍රියාවලියට අනුව. එතකොට දැන් ඒතනත්තා සාංශාරික වශයෙන් දුක් විඳින්නට සුදුසු කර්ම ශක්තියක් අරගෙන ඇවිත් තියෙනවා නම් අපට ඒ දුක අවම කරන්නට පුළුවන්. ඒ කියන්නේ උපපීලක කර්මයක් ඒතනත්තා අරගෙන ඇවිත් තියෙනවා. ඒතකොට ඒ ඒ පීඩාව අවම කිරීම ලෝක ධර්මතාවයට එකඟයි. හැබැයි ඒ උපපීලන කර්මයෙන් නිදහස් කරන්න කියලා උපඝාතන කර්මයක් මතුවෙන්නට සැලැස්වීම අපට අයිති දෙයක් නෙමෙයි. ඒක අපට කල කල නොහැකි. එතකොට නමුත් අපට ඒක පෙනෙන්නේ කරුණාවක් වගේ, මෛත්‍රියක් වගේ, අනුකම්පාවක් වගේ. එතකොට ඕ ඒවා තමයි වංචක ධර්ම හැටියට දක්වන්නේ. කරුණා වේශයෙන් මතුවෙන වංචක ද්වේෂය. එතකොට අපට එතන කරුණාව වගේ පෙනෙන්නේ අනිත් කෙනාගේ දුක අපට ඉවසන්න බෑ අපට අමාරුයි ඒක බලා ඉන්නකොට. ඒතකොට මේ මිනිස්සයා කර්මයක් ටිකෙන් ටික ගෙව ගෙව අවසන් කරනවා. දැන් සමහර වෙලාවට ඒ තනත්තා ඒක ගෙවලා ඉවර කළා නම් මේ ජීවිතෙන් ඒක නිම වෙන්න පුළුවන්. එතකොට දැන් අතරමඟදී ජීවිතක්ෂයටපත් වුණොත් ඒ කර්මය තව ඉතිරි නම් තවත් ආත්ම භාවයක ඊට පස්සේ තනත්තාට ඒක විඳවන්න. ඒක අපිට තීරණය කරන්න බෑ. මෙතනින් ඒක ඉවර වුණාද තව භවයක විඳින්න තියනවද කියලා. කොහොම වුණත් දැන් අර උපපීලක කර්මයකින් පීඩා විඳින තනත්තාට අපි උපඝාතනයකට අපි මඟ සලස්වන්නට අපි මැදිහත් වෙනවා. ඉතින් එතකොට අර කබලෙන් ලිපට වැටෙනවා වගේ වැඩක් වෙන්නේ. එතකොට ඒතනත්තාමත් ඉල්ලා සිටින්නට පුළුවන් මගේ ජීවිතය අහෝසි කරන්න කියලා. දැන් ඒ නිසානේ ඔහු අර කණ්ණාඩිය කඩලා දිවිනසා ගන්නට උත්සාහ කළේ. එතකොට එහෙම කරන්නට තමන් පෙළඹෙන්නේ තමන් මේ ලෝක ධර්මතාවයන් નિවරදිව තේරුම් අරගෙන නැති නිසා. ඒතකොට තමන්ගේ ජීවිතය සම්බන්ධව වුණත් Tamanට තීරණ ගන්නට පුළුවන් වෙන්නේ කුසල් සිතිනුයි. අකුසල් සිතින් ද්වේෂ මූලිකව Taman පිළිබඳව තීරණ ගත්තොත් එතනදී Taman අකුසලයක් තමයි කරගන්නේ. ඒතොර සියදි විනාසා ගන්නට දැන් ලෝක සම්මතයේ හැටියට ගත්තා වුණත් සියදි විනාසා ගන්නට උත්සාහ කරලා ජීවිතය ආරක්ෂා වුණොත් ඔහු දඬුවම් ලැබිය යුතු වරදක් කළා කියලා තමයි සැලකෙන්නේ. ඒ මොකද Tamanගේ ජීවිතේවත් විනාශ කරගැනීමේ අයිතිවාසිකමක් Taman පැත්තේ නැහැ. නමුත් දැන් අර විදිහට පීඩා විඳිනකොට අපි කල්පනා කරනවා ඒ තනත්තාට ඉඩක් තියෙනවා තමන්ගේ ජීවිතය විනාශ කරගන්න හෝ වෛද්‍යවරයාට අවස්ථාවක් තියෙනවා ඒක පිළිබඳව තීරණයක් ගන්න කියලා. ඉතින් ඒ ඒ සමාජ සම්මුති වෛද්‍ය සම්මුතිය මොකක් වුණත් හේතුඵල වශයෙන් ගත්තහම පීඩාවටපත් වෙච්ච පුද්ගලයාගේ ජීවිතය අවසන් කරන්නට ක්‍රියාත්මක වීම එතකොට ඒතනත්තාට තවම අවශ්‍ය තියෙනවා නම් ගෙවන්නට කුසල් හෝ අකුසල් කර්ම ශක්තිය තියෙනවා නම් ඒ දෙකම තිබියදී ජීවිතය අහෝසි කරන්නට අපි මැදිහත් වුණා. එතකොට මේ මැදිහත් වීමේ යම් කර්මයක් තියෙනවා. එතකොට ඒකට නියෝග දීපු කෙනාට සහක්‍රියාත්මක වෙච්ච කෙනා. නමුත් ඉතින් අපිට ඒ ගැන පසුතැවීම නෙමෙයි කරන්න ඕන. දැන් කොහොම જાති ඕනතරම් අපේ ජීවිතවල සිද්ධ වෙලා තියෙන්නට පුළුවන්. දැන් මට උනත් සිහි කරන්න පුළුවන් මම කුඩා කාලේ මදුරුව මරලා තියෙනවා, උකුණු මරලා තියෙනවා මකුණු මරලා තියෙනවා ඊළඟට අර අපි පුංචි කාලේ නිකන් විනෝදෙට වගේ සමහර වෙලාවට කරලා තියෙනවා ඔය අර මේ පරණ දොරවල් වල එහෙම අර ගුල්ලෝ විදලා ඉන්නකොට අර ආය කටු රත් කරලා ඉවරලා ඒක අස්සට ඔබනවා. එතකොට දැන් තමයි තේරෙන්නේ ඒවා බරපතල අකුසල කර්ම කියලා. හැබැයි ඒවා සිහි කර කර පසුතැවිලා තේරුමක් නැහැ. පසුතැවුණයි කියලා ඒක ගැන නැවත නැවත අනුස්මරණය කළයි කියලා කර්මය බලවත් වෙනවා විනා අඩුවක් වෙන්නේ නැහැ. ඒ නිසා අපි කරන්න බුද්ධිමත්ව හරි මම අතින් නොදැනුවත්කම නිසා හෝ වෘත්තීයමය වගකීම් නිසා හෝ ඒ වෙලාවේ එහෙම කරන්න සිද්ධ වුණා. දැන් අපි හිතමු හමුදාවේ හිටපු සොල්දාදුවෙකුට තුවක්කුව අතට ගත්තන් පස්සේ ඉදිරියට සතුරෙක් එනවා නම් ආ මම බෞද්ධයෙක් කියලා මම සත්තු මරන්නේ නැහැ කියලා එහෙම ඉන්න බෑනේ. යාගේ වෘත්තීයත් එක්කලා යාට එතනදි ක්‍රියාත්මක වෙන්න සිද්ධ වෙනවා. ඉතින් මේ බඳු දේ පිළිබඳව පස්සේ තැවිලා හරියන්නේ නැහැ. එහෙම තැවෙන්නට ගියා නම් එහෙම අඟුලිමාලකම සමහරයට කවදාවත් නිවන් දකින්න හම්බෙන්නේ නැහැ. දැන් ඔතන තමයි මේ මහේශාක්‍ය බව අපි ඇති කරගන්න ඇත්තේ. නොදන්නාකම නිසා හෝ වෘත්තියෙන් බැඳීම නිසා හෝ අපිට යමක් සිද්ධ වුණා අපි අතින් ඒක අකුසලයක් කියලා Tamanට දැනෙනවා ඒක පිළිබඳව තැවීමකුත් ඇති වෙනවා හැබැයි දැන් අපිට ඒ පිළිබඳව තැවිතවි ඉන්න එක නෙමෙයි සීල භාවනා කාය භාවනා සීල භාවනා චිත්ත භාවනා පඤ්ඤා භාවනා දැන් චිත්ත භාවනාව අවදි කරන්න ඕන පඤ්ඤා භාවනාව අවදි කරන්න ඕන එහෙම අවදි කරගන්න අපි සමත් වුණොත් තමයි අර අඟුලිමාල හාමුදුරුවෝ වගේ අපිට කර්මය අභිපෝයන්නට පුළුවන් වෙන්නේ එහෙම බැරි වුණොත් එහෙම අර අවුරුදු 20000ක් අවුරුදු මහානදම් පුරලා අර ගහක කොළයක් කැඩුනා කියලා ඒ ගැන පසුතැවිලා ඒ ගහ යටම නාගයෙක් වෙලා උපන්න හාමුදුරුවෝ වගේ අපිට ඒකම උපාදාන කරගෙන දුක්ඛිත ආත්ම භාවල ජනිත වෙන්න දුක් විඳින්නට තමයි සිද්ධ වෙන්නේ. ඉතින් ඒක වෙන්නේ අර දැන් අපි එදත් සිහිපත් කළා කොළේ කඩපු නිසා නෙවෙයි ඒක වෙන්නේ. අර පශ්චාත්තාවපයත් එක්කලා. ඒ නිසා පසුතැවීම කියන්නේ මානසික කම්පණය කියන්නේ හොඳ දෙයක් දෙයක් නෙමෙයි. අපි අපි හැමදාම සබුද්ධිකව ඥානවන්තව ක්‍රියා කරලා නැහැනේ. ඉතින් අපි අතින් එහෙම අත්තරදීන් ඕන තරම් සිද්ධ වෙලා තියෙන්න පුළුවන්. දැනගෙනත් එහෙම වෙලා තියෙන්න පුළුවන්. ඉතින් දැන් අපිට වැටහෙනවා නම් ඒක වරදක් කියලා තැවෙන එක නෙමෙයි. ඊට ප්‍රතිවිරුද්ධ කුසල් කරගන්නට ඕන මේ කියන මහේශාක්‍ය බව ගොඩනගා ගන්න උත්සාහ කරන්න. එහෙමයි සවන්හන්ස පැහැදිලි. දරුවන් සරණයි. දරුවන් සරණයි.